ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ කොළඹ හත බෞද්ධ ලෝක මාවතේ ශ්‍රී කල්යාණ ධර්ම යෝගාශ්‍රමය අධිපතිව වැඩ විස අපවත්ී වදාළ කෝට්ටේ දේවානන්ද ස්වාමීන් වහන්සේ Thank you. අතිදරා මරණෝලින් සමන්විතයි ඒකේ එක එක මට්ටම් වලින් මේ ඒක තහවුරු වෙන හැටි ශක්තිමත් වෙන හැටි ජීවිතවල විවිධ කොටස් ඒ ආකාරයෙන් වෙන් වෙන හැටි තමයි මේ තවයෝ ධම්ම සූත්‍රයේ පෙන්වන්නේ. එතකොට ඒක කොටස් තුන තුන තමයි ඒකේ සම්පූර්ණ හැඩය ඉස්සරහට ගොනු කරලා පෙන්වන්න. එතකොට දැන් අපි ගිය පාර කතා කළා අර ආර්ය ධර්ම එක්ක සම්බන්ධකම් පවත්වන එකත් ආර්ය ධර්ම නොසන එකත් ඒ වගේම තමා තමාට තමා විසින් දොස් කියන තත්වයක් ගැන අපි කතා කරමු. එයින් පෙන්වන්නේ මොකද්ද? අර සසරට වැටිච්ච සත්‍යයගේ ඒ පැවැත්ම තහවුරු කරන ඊටා බලවත් වේගයක් වැඩ කරන සමයක ආරම්භයක් වෙන්නේ. ඒ පෙන්වන්නේ ඒ වැඩ කරන සමයේ කොයි අවස්ථාවේද මේක බොහොම ඝනසාරව ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ. ඒතර ඒ ක්‍රියාත්මක වීමේ తত্ত্বය ආරම්භ වෙන්නේ ඊටාම සියුම් මට්ටමකින්. නමුත් මේ පෙන්වන්නේ මොකද්ද? අර ඊටාම ප්‍රබල අන්දවි. අර ජාති ජරා මරණ කියන මේ ක්‍රියාකාරීත්වයේ පැවැත්ම ඊටාම සරුසාරව ඒකට උසස් සහයක් දෙමින් ජීවිතය ක්‍රියා දෙන ආකාරයෙන් ක්‍රියා කිරීමේ එක්තරා අවස්ථාවක් පෙන්වනවා ඔය හොඳ වචන හොඳ පුජ්‍යලයන් පිළිබඳව එකමුතු භාවය ඔවුන්ගේ කීම් වලට කන් දීම මොනම ආකාරයෙන්ක සිදු නොවන මට්ටමක ජීවිත తీරේ. ඒතකොට ඒ ජීවිතවල අර කියන ජාති ජරා මරණ කියන ඒ ක්‍රියාකාරීත්වයේ විශේෂත්වය මොකක්ද? ඒ අවස්ථාව ඒ එවැනි එම මට්ටමේදී දුක් සහිත ඒවා නිරන්තරයෙන් හැම වෙලෙම නොසන්සුන් කමකින් ජීවිතයේ පවත්තන ස්වરૂපයක් තමයි ඒ ක්‍රියාමාර්ගයේ පවතින. ඒ தත්ත්වයේ පවතින එකයි. එතකොට ඒ නොසන්සුන් කමේ කියන එක තමයි මෙතන පෙන්වුවේ තමන්ට උපාරම්භ කිත්තා. Tamanට හැම වෙලේම තමා විසින් දොස් කියනවායි කියන තත්ත්වයක් මෙතන වචන වලින් පෙන්නේ. ඒ මොකද්ද? තමන්ට තමන් සාප කරනව නෙවෙයි. අර නොසන්සුන්කම කියන ඒ ඒ චිත්ත රටාව විසින් පෙන්වන්නේ තමාගේ පැවතුම් තමාට හොඳ වෙලා නැති බවයි. හැම අවස්ථාවකම ඔය නිකන් ගස්සන එක නොයෙක් නොයෙක් විලාසයේ ඒ මට්ටමේ තියෙනවා. හැම වෙලේම ගස්සලා කතා කිවිල්ල ඒ වගේම නොසන්සුන්කමට අයිති සියලු විලාස දැක්කිල් මේ ඔක්කොම තියෙන්නේ ඒ තමාට තමා දොස් නොකියුවට ඒ තමාගේ පැවතුම් තමාට හරි ගිහින්නේ නැහැ නොසන්සුන් කළා තියෙන්නේ. ඒක සැනසෙන්න බෑ යාගේ පැවතුම් ගැන. අන්න ඒකයි තමාට තමා දුෂ්පවරණ අවස්ථාවක ඊට යාපත් වෙනවා. ඒකට මේ ජීවිත රටාව දෙස බලනකොට අපට හොඳටම පැහැදිලිව පේනවා එයාගේ දුක් විඳීම ලෝකයටත් පෙන්වන. ප්‍රකටව එයාගේ දුක් ස්වરૂපය ලෝකයට ප්‍රකට වෙන මට්ටමින් ඔහුගේ පැවතුම් විලාස විකාශනය වෙන බව. දැන් දැන් <clears throat> සමහර එක්තරා අවස්ථාවකදී ඔය කුසල රජුරුව වයවලා තිනවා අපායින් එන හඬක ඒක එක්තරා කතන්දරයක් ඒ රජුරුවන්ගේ යම් චෝරකමක් උඩ නිදි මරණ අවස්ථාවකදී ශබ්දයක් ඇහුණා කියලා කිව්වා අපා මේ අපායි ශබ්දය කියලා ඒ තනින් දෙන්නවා දුක් විඳින පුද්ගලයන්ගේ ශබ්දයක් කියලා එතකොට මේ මේ හඬ ලෝකයට හැම අවස්ථාවකම ඇහෙන හඬක් එක එක පුද්ගලයාගේ නොසන්සුන් හඬ. දැන් චප් චප් ගගා, චික් ගගා නොයික් හඬ එවනේ. ඊ ඒ හඬ වලින් පෙන්වන්නේ මොකද්ද? අරයා සෑහෙන දුකක් විඳින්න කරගියා ගන්න දෙයක් නැතුව එයාටම නිකන් දොස් පවරන શબ્දයක් තමයි අර ඒ ආකාරයෙන් පෙන්නේ. ඒකට අර කුසල රජුරහන්ට ඒක શબ્දෙ. ඒකාන්තිකින් එකක්. ඒ බුදුහාමුදුරු පෙන්නවා අපායේ සත් නිරිසත්ත්ව විහිං කරපු සද්දක හඬක් මේ ඇහුනේ කියලා. ඒතුන් දැන් අපි ඒ නිරිසත්තු වෙන් කරනවා අපායට. ඒක වෙනම ලෝකයක් ඇති කතා කරලා අපි නිරිසත්තු වෙන් කළා ලෝකෙ. ඒකට ඒ හිඳලා මේක ඇහෙන්න ඕන. නමුත් අර අර ශබ්ද දිස බලනකොට යම් කිසි කෙනෙක් යම් ප්‍රමාණයක දුකක් විඳිනම් ඒ විඳින දුක සතර අපායන් එකකට අයිති. ඒ ඒ විඳින දුක සතර අපායන් එකටයි. මොකක් කරේ දුක? එතකොට තරාතිරම් වේදය එක එක ආකාර වලින් අඩු වැඩි වෙනවා. නමුත් කොටස් වශයෙන් ගන්නකොට අර සතර අපායන් එකක්. එතකොට මම මේ කියන්නේ සතර අපාය කියලා එකක් ඇති නැත් යම් කිසි සත්‍ය උපදින තැනක් නැtei කියන එක නෙවෙයි. ඒක අපේ සම්බන්ධකමක් නැහැ. කොයි ලෝකේ හරි ඉඳගෙන අපි කියන බ්‍රහ්ම ලෝකේ හරි ඉඳගෙන යම් කිසි දුකක් විඳිනවා නම් ඒ දුක අයිති සතර පාය. බ්‍රහ්ම ලෝකේ දුක් නැහැ. දිව්‍ය ලෝකේ දුක් නැහැ. මනුස්සත්වයේ දුක් අයිති නැහැ. මිනිස්කම පාපී බවට ඉස්සර වෙච්චහම එයාට අයිති දුක්. ඒ දුක් තමයි අර සතර පායේ එකටයි. අන්න එහෙම විග්‍රහ කරපුවා. අපිට වැටහෙනවා වැටහෙන්න ඕන අපි නිත්‍ය වශයෙන්ම ස්ථීර වශයෙන්ම අපායේ කුලියට හෝ බද්දට හෝ අයිතිවාසිකම් නැති වුණත් එක එක අවස්ථාවල අපි මාරු වෙවි එක එක ලෝකවල එක එක පෙරලිවල අපි දුක් විඳිනවා. ඒත් මේ ලෝකයේ කියේ මොකටද? ලෝකයේ කියන ප්‍රධාන අර්ථය තමයි පෙරලීම කියන්නේ. අපි එක ලෝකෙකින් එක පෙරළියකින් දුක් විඳිනවා ඒකෙන් තවත් දුකටපත් වෙනවා. ඔය විදිහටයි අපි හිතවිලි දැන් වැඩ මේ අපි බොහෝ විට වැඩ කරන්නේ. ඒතකොට අපි දැනගන්න ඕන ඒ අපි විඳින්නේ ඒ කොටස් වලට අයිති දුක් බව. ඒතකොට දැන් මේ අපි කතා කළේ අර ගිය පාර අපි කතා කරපු ඒ විස්තරේ යම් කිසි සම්පින්දනයක්. ඒකට දැන් මේ මේ தත්ත්වය උදා කිරීම. ඉස්සරහට තල්ලු කරන තවත් ධර්ම ස්වરૂප තුනක් පෙන්නනවා අස්සද්ධ්‍ය අවඤ්ඤතා පොසත්ත කියලා ඒ වචන තුනකින් ඒක පෙන්නවා අපි ඒක වචන කෙසේ වෙතත් එහි අර්ථය ඉස්සරහට ගන්නකොට අපිට පෙනෙන අපිට මේක මේ අයිතිවාසිකම අර කිව් දුක් සහිත ජීවිතයක මිශ්‍ර කර ගැනීම හේතු මූල ධර්මයේ මොකක්ද කියලා මෙන්න මෙතන මේ පදවලින් ඒ මොකක්ද අසද්ද්‍ය අසද්ද්‍ය කියන්නේ ශ්‍රද්ධාව නැතිකම මේ ශ්‍රද්ධාවේ කියන එක කෙනෙකුගේ පපුවේ නිකන් නිකන් දොට්ටේන එකක් නෙවෙයි ඒකේ දැන් අපිට යන්න හිතෙනවා, කන්න හිතෙනවා. ඒ අවස්ථාවේදී යම් යම් හිතෙන සිතුවිලි දිනනවා. ඒවා හැම සත්‍යයකටම සාධාරණයි. මේ සිතුවිලි ස්වરૂපය එහෙම සාධාරණයි. ඒක ගන්න, ඒක ලබන්න, ඒක ජීවිතයක මිශ්‍ර කරගන්න එයාට යම් කිසි උදව්වක්. ඒ උදව්වේ කියන්නේ එයාට තේරෙන්න ඕන මෙන්න මෙහෙම කරපුවාම වැරදි මෙහෙම කරපුවාම හරියි. ඒ කියන යම් කිසි තමාට අනර්ථකාරී තත්ත්වයක් උදා කර දෙන සිතවිල්ල වචනය ක්‍රියා කියන මේ පැති කොටස් තුනේ තමාට අනර්ථය නොවෙන්න ඒවා පාවිච්චි කිරීමේ පුළුවන්කමත් ඒක කළ යුතු ආකාරයත් එහෙම කරනකොට ලැබෙන අයිතියක් ගැන යමෙක් නොදන්නා තුරු දන්නේ නැත්නම් එයාට ඒවා ගැන කිසි වැටහීමක් නැහැ. අසද්ද කියන්නේ ඔයාට. සද්ධාව නැtei කියේ ඒ පිළිබඳව හැඟීමක් Tamange සිතට ගන්න හැඟීමක් සිතට ගන්න මොනම දැනීමක් නැති පුද්ගලයා. අන්නයට කියනවා සද්ධාව නැති පුද්ගලයා කියලා. ඒකට මේ අපි ශ්‍රද්ධාව කියලා කතා කරනකොට හොඳ වැඩ කරන බුද්ධලයාව අපි ශ්‍රද්ධාවන්තයා හැටියෙන් විශ්වාස කරනවා. නමුත් හොඳ වැඩේ කියලා ලෝක සම්මත ක්‍රියා. නම් දුවන එක හොඳයි. මෝපියන් සලකන එක හොඳයි. ඉතින් අම්මට කෑම ටිකක් දෙනවා. තාත්තට දුම් සැලකිලි වක්කම කරනවා. ඉන්න කරන්න වෙනවා. ඊළඟට දාන ආදී පින්කම් කරනවා. පොයිට් සිල් ගන්නවා. මෙයා තමයි ශ්‍රද්ධාවන්තය කියන්නේ. කියලා අපි ගත්තොත් ඒවා පුජ්‍යලියෙකුට ඕන කෙනෙකුට දැන් අම්මා ඉන්න හින්දා කැම ටික දෙන්න පුළුවන්. ලෝකයා දොස් කියන හින්දා සලකන්න පුළුවන්. තාත්තා ගෝරනාඩු කරන හින්දා ඉතින් එයාට සලකන්න පුළුවන්. අර මිනිස්සු කවුරුත් හොදයි කියන සම්මතයේදී පන්සලටත් යන්න පුළුවන්. මේ එක ක්‍රියාවක් නෙවෙයි ශ්‍රද්ධාවයි. දැන් මට පාප කරන්න පුළුවන් මොනවද කතා කරන්නේ නෑ ඒ අම්මා දිහා බලලා අම්මට කරන උදව්ව. Tamanda දුකක් නොවන පිළිවෙලට. සිතක් හදන අදහසින් ඒක කරනවන අන්න ඒ ශ්‍රද්ධාව. අම්මට තාත් දෙමව්පියන් සගන සැලකිල්ල දීවා යම් කිසි පූජනීය ස්ථානයක යඳුම් පිදුම් කිරිල්ල තවත් ලෝක සම්මත හොඳ වැඩ කිරිල්ල ඒ මොනවා හරි වේවා. ඒ සම්මත කළා තියෙන්නේ කාට තේරුම් ගන්නද තේරුම් කරගන්නවා වටහා ගන්නවා මේ වෙන් කරගන්න. නමුත් ඒ වෙන් කරපු තරමින් ශ්‍රද්ධාවන්ත ක්‍රියාවක් වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවන්ත ක්‍රියාවයි කියන්නේ ඒ ක්‍රියාවෙන් උපදවන්න පුළුවන් චිත්ත ස්වરૂප සකස් කරන්න පුළුවන් සිතිවිලි තමන්ට අනර්ථයන් නොවන ධාතියි. සිතිවිලි හුරුවක් ගැනීමට දෙමව්පියන් සැලකිල්ල බුදුන් වහන්සේද කෙරුවම් පිළිල්ල දාන ආදී පින්කම් කෙරෙල්ල පින් වන්දන මේ ඔක්කොම ඒ විදිහට කරනවා අන්න එතන විතරයි ශ්‍රද්ධාව තියෙන්නේ. කෙනෙකුට යන්න පුළුවන් වන්දනාවේ ඔක්කොන්ට ඕම් බැන බැන රණ්ඩු අල්ලල් නොයෙක් ඒවා කර කර යන්න පුළුවන්. ඒ ශ්‍රද්ධාව අන්න ඒකයි ශ්‍රද්ධාවයි කියන්නේ ඒකටයි ඒක නැති වූ තැන. ඒ කියන චිත්ත මට්ටම ඒ තීරණය ඒ හැඩය ඒ ස්වභාවය ඒ ගතිය නැති වූ තැන වෙන්නේ මොකද්ද අර කිව්ව කලින් ඊට ඉස්සෙල්ලා කරපු දේශනාවට විච්ච ආර්යම් පිළිබඳව මොනම හැඟීමක්වත් යාට එන්නේ නැහැ. ඒකට අර අනාර්ය ස්වરૂපයක් ජීවිතයේ මිශ්‍රණයක අහන්න ඕනේ නැහැ. ඒක නිකම්ම හොඳටම ඔප් වෙලා ඉවරයි. මේ පුද්ගලයා නරක වැත්තෙන් තමයි ඔක්කොම කරන්නේ. ඇයි හේතුව? අර කලින් අපි කිව්වා මේ සද්ධාව කියන එක නිකන් වෙන්නේ නැහැ. ඒකේ වටිනා පැත්ත දැනගන්න ඕනේ. සුත්තමය ඥානය කියනවා. එයා අහගන්න අහ කෙනෙකුගේ උසස් උතුමකින් කායෙන් හෝ එයා අහලා තියෙන්න ඕන මේ දුක් විඳින්න හේතින හේතුව දුක් නොවිඳින හැටියෙන් සිතන්න දන්නේ නැහැ කරන්න දන්නේ නැහැ කියන්න කතා කරන්න. ඒතර ශ්‍රද්ධාවන්තයාගේ ලක්ෂණය මොකද්ද? දුක් නොලැබෙන ආකාරයෙන් කතා කරන්න හදනවා. විරියක බැරි වෙන්න පුළුවන්. ඒ ආධුනිකයෙක් නිසා බැරි වෙන්න පුළුවන්. නමුත් එයා වීරියක සිතවිලි වීර්ය කරනවා යා සමන්ද දුක නොයන ආකාරයෙන් සිතන්නේ යම් යම් දේ ගැන. සමහර ඒවා තියෙනවා මොන පැත්තෙන් බැලුවත් ඒ ගැන හිතන්න බෑ. කේන්ති යනවා නොයෙක් වෙනවා. නමුත් ඒ අර අපි දුක. අපි ඒවා ප්‍රගුණ කළා නෑ. ඒවාට නරක විදිහට නරක ආකාරයෙන් සිතවිලි පහළ නොවෙන්න අපිව හිතලා පුරුදු නෑ ඒකයි ඒවා. ඕන එකක් දැන හිතන්න පුළුවන්. Tamanට දුකක් නොඑන පිළිවෙල. ඒක ඉතින් හිත පුරුදු වෙනවා. ඒකට අහලා ඒ ආකාරයෙන් දැනගෙන එයින් ලැබෙන ප්‍රයෝජනයත් ඒක නොතිබුණොත් Taman ලැබෙන අනාම සිදුවෙන අනර්ථයත් ගැන හොඳට තහවුරු වෙලා හිතෙන් පිළිගත්තට පස්සේ අන්න එතකොටයි ওই ශ්‍රද්ධාව කියන එක අන්න ඒකයි නිරන්තරයෙන් බණ අහන්න ඕනේ කියලා ওই දල කතාවක් කියන්නේ මනේ කියලා කිව්වේ යම් කිසි කෙනෙක් හොඳක් කතා කරනවා නම් ඒක අහගෙන හිටපන් කියන්නේ ඕක. ඒකට ඒ සද්ධාව අසද්ද පුජ්‍යලයා තුල ඒකට උදව්වට. ඒකට පිහිට පිනිස ඒක පවත්වා ගැනීම පිණිස තවත් උදව්වක් ඒකෙන් ලැබෙනවා. ඒකට කියනවා නෝ අවඤ්ඤත. ඒ නුවණ නැතිකම් අර බුදුහාමුදුරුව <clears throat> බුද්ධත්වයට ලැබුව අවස්ථාවේ චක්කුම් උදපාදි ඥානං උදපාදි කිව්ව ඒ පදවල තියෙන අගයක් මේ පදවල තියෙන නොවටිනාකම කාෂ්ඨක බවත් ඒවා තේරුම් තේරුම් අවසන කොට හොඳටම පැහැදිලි වෙනවා මේ නුවණැතිකමේ කිව්වේ මොකද්ද? හොඳදී නරකදී තෝරගන්න බැරි කම. දැන් යම් කිසි කෙනෙක් එළවලු ගන්න ගියොත් එයා හොඳ නරක එළවලු තෝරයි. එයා වෙනත් වෙනත් දේවල් ඇඳුම් ගන්න ගියත් හොඳ නරක කියන ඒ වෙලාවට එයාට ගැළපෙන හොඳ නරක තෝරයි. නමුත් මේ කියන්නේ ඊට වඩා දුරා වෙනස් හොඳ නරකක් ගැනයි මේ කියන්නේ මොනවද? Tamanට තමන්ගේ ජීවිතයට සම්බන්ධ වෙන්න තියෙන දේවල් වලින් මේක ඒකේ හොඳ කොටස නරක කොටස හොඳ කොටස නරක කොටස කිව්වහම වස්තුවක තියෙන හොඳ නරක කොටස තේරීම සාමාන්‍ය මේ ලොලු තෝරන්න වගේ වැඩක් නැහැ මේ හොඳ නරක තේරෙන්නේ කිව්වේ ඒ ඒ ඒ නානා ආකාරවල වස්තු ද්‍රව්‍ය පුච්චල නානා ඒවා පිළිබඳව තමාගේ සිත කොයි ආකාරයෙන් යොදන්න ඕනද මොකටද මට නරකන්න ඕනේ ඒක හොඳක් වෙන්න ඒ වස්තුව කෙරෙහි පුජ්‍යලය කෙරෙහි මම සිත යොදන්න ඕනේ කොහොමද කියලා අය ක්‍රමය දැනීමට තියෙන නුවණ කියලා ඒක හොඳ ආකාර පිළිගෙන ක්‍රියාවට දැමීමේ අවස්ථාවට කියන සබදාය ශ්‍රද්ධාවේ නුවණේ තියෙන සම්බන්ධතාවය ඔක. එතකොට හැම අවස්ථාවකම ඒ ඒ එකම පුජ්‍යලයට එක එක ආකාරය වලින් පිළිපදින්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා එකම පුජ්‍යලයා ගැන. මොකද එයා එක අවස්ථාවකට එක විදිහට හැසිරෙනවා නානා කතාව කියනවා ඒවැ නානා පෙරලි තියෙනවා ඔය හැම එකක් එක්කම තමාගේ සිතුවිලි සංවිධානය කරන්න ඕන එයින් Tamanට අනර්ථයක් නොවෙන්න මෙන්න මෙහෙමයි මෙයාට දැන් මේ ගැන හිතන්න කතා කරන්න ක්‍රියා කරන්න කියලා යම් කිසි නරක පැත්ත අයින් කළා හොඳ පැත්ත පේනවනේ ඒ නරක පැත්ත අයින් කිරීමත් හොඳ පැත්ත මතුවලා Tamanට පෙනීමක් කියන එකට කියනවා නුවණ කියලා. ඒත් හරි වැඩි තේරෙන්නේ මේ ලෝකේ දැන් අරයා අරයාට ඔය කතා කරපු වැඩි හරි නෑ. එයා සැලකුවු හැටි හරි නෑ. මේ එකක්වත්. නුවණටයි තේවනේ. ඒවා කොහොම පිටස්තර නිකම් පිට අගල්වල ඒවා. ඒවා එකක්වත් මෙතන ගන්නේ නියම එක මොකද්ද? ඒ Tamanට අනර්ථයක් නොවෙන්න Tamanට හොඳක් සිද්ධ වෙන්න. හොඳක් සිද්ධ වෙන්නේ කිව්වහම නරකක් සිදුවීම නවත්තනෝ විතරක් නෙවෙයි හොඳක් සිද්ධ වෙන්නත් ඕනේ. නරක අත්හැරියම් සිදුවෙන්න හොඳ නේද කියලා කියන්න පුළුවන් හිතන්න පුළුවන්. ඔව්. නරක අත්හැරියම හොඳ ඇති හොඳ සකස් කරන්න ඉඩ තියෙනවා ඇත්තට. ඒක හොඳයි. නමුත් ඒක විතරක් මදි. ඒක වර්ධනය කරන්න. ණය කරන නිදසුනක් සාක්ෂියක් වශයෙන් කතා කරනවා නම් අර පුජ්‍යලයා අරයට සැලකපු ඇති හොඳ නෑ කියලා අපිට පේන්න පුළුවන්. නමුත් එහෙම අපි හිතාපු හැටි අර පුජ්‍යලියෝ දෙන්නගේ සිද්ධිය විවිචනය වර්ග කරගත්තා අපට අනර්ථයක් වෙනවයි සිටුවිලි. ඒ මොකද්ද? අර නරක කරපු පුජ්‍යලයා කෙරේ ද්වේෂය. එතකොට එහෙම හිතන්නේ නැද්ද අපි? නෑ අපිට අවස්ථා අනන්ත වෙනවා ඒව වර්ග කරන්න. නමුත් ඔක තව ටිකක් ඉස්සරහට අපි යන්න ඕනේ. මොකක්ද ඉස්සරහට යන්නේ? එයා ඊ ආරයට කරපු වැඩේ වැරදි. නමුත් එහෙම කරන්නේ මොකද එයා? ඒක දන්නේ නැහැ. එයාට සමාව දෙන්න ඕන. නිතරම නිතරම අපේ සිත්වල එයාට එයා කෙරෙහි ද්වේෂය නූපදින්න, අමනාපය නූපදින්න, යම ඇතම් අවස්ථාවල ආදරය නූපදින්න ආශාව නූපදින්න වග බලාගෙන ඒ ලෝකෙ ඔක්කොම වර්ග කර ඕන එකක් කරන්න ඉඩ තියෙනවා. නමුත් ටිකක් එහාට ගිහිල්ලා තමාගේ අර ගෑවෙන ටික පුරලා දාන්න. ඉතින් මේ ලෝකේ ආශ්‍රය කිරීමේදී හැම වෙලෙම ගෑවෙල ඒවා තමයි තියෙන්නේ අපේ සිතුවිලි වලත් ගාව ගන්න හුරුව පුළුවන්කාරකම අපේ ළඟ තියෙනවා ඒක නිසා සිද්ධ වෙලා තියෙනවා සිද්ධ වෙනවා নিরතුරුවම හුරන්න නිකන් පිහල දැන් පිහල පාවිච්චි කරන්න පිහල පාවිච්චි කරන්න හැම එකක්ම පිහ පිහ පාවිච්චි කරන්න ඔය පිහනවා කියන්නේ මොකද්ද Tamanta අනන්තයන් නොවෙන්න ඒ සිද්ධිය, ඒ පුජ්‍යලයා, ඒ අවස්ථාව, ඒ தත්ත්වය ගැන අපි සිතන්න පුරුදු ඒ සිතවිල්ලේ සංවිධානය වෙන්නේ මොන හැඩයක්ද? හැම වෙලේම ඒක ඇත්ත දකින්න ඕනේ. බුදුහාමුදුරුවෝ මේ ඇත්ත දකින්නේ කියෝකට. සත්‍ය අවබෝධ කරගන්නයි කියෝකට. මොකද්ද මේ ඇත්ත? ඉනිකම් කරනවා නෙවෙයි හේතුවක් තියෙනවා. ඒ මොකද්ද? ඒ මනුෂ්‍ය සංසාරයේ නැගමන් බොහෝම රත් වෙන ගති එයා ගාව කෙලිස් බොහෝ වැඩි. ඉතින් ඒක නිසා ඒව රත් වෙච්ච හැටි ඔහොම තමයි කතා කරන්න තියෙන්නේ. ඔහොම තමයි කෙරෙන්නේ. ඊට වඩා වෙනස් කළා මිනිහට කතා කරන්න බෑ. බැරි. ඒවා දැන් මහා විචාර පෙට්‍රෝල් ගොඩක් තියෙන තැනට. ආ පොඩ්ඩක් ගින්දර ඇල්ලු. හොස් ගාලා නගිනවා. ඒක මහා පුදුමයක් නෙවෙයි පෙට්‍රෝල් දිවිචාන්දා. පොඩ්ඩ නම් තිබුණේ සුස් ගාලා පස්සේ එච්චරයි. ඒක ඒ මනුෂ්‍ය ඒ විදිය දුකක් විඳිනවා. ඒ දුකක් විඳින හඬ කුයියාපේ පෙන්වන්නේ. අර දැඟලියෝ ඒකට. අන්න එහෙම හිතන. ඇත්ත හිතනකොට තමාට අනාත්මයක් වෙන්නේ නැහැ. මොකද හැම එකම හේතුවක් තියෙනවා. ඒ හේතු උඩයි ඵලය මතුවෙන්නේ. ඒ ඵලය ඒ ආකාරයෙන් ඒ හේතුඵල න්‍යායට අනුව බලනකොට අපිට කිසි කෙනෙකු දොස් කියන්නේ නරක නරක මිනිස්සු නරක පුජ්‍යලේ කොහෙවත් නැහැ. එයා ළඟ නරක ගති තියෙනවා. ඒ ගති අස්කරමැටි මිනිහා හොඳයි. ඒකයි මේක ඇත්ත ඒක නිසා කවුරුත් ලෝකයේ සසරේ ඉන්න යුජිත් තමයි කියලා අරයාගෙන් Tamanට ඒ සිද්ධියෙන් Tamanට අනර්ථයක් නොවෙන්න සිතන්න දැනගන්න ඕන කතා කරන්න දැනගන්න ඕන ක්‍රියා කරන්න ඔන්න ඕකට කියනවා නුවණ නැතුව යමක් කමක් හරි හම්බ කරගෙන දැන් කී මුදලක් දාගෙන ඈ මේ ජීවිතේ දුකක් නැතුව ඉඳ හදන විඤ්ඤාණයට අපි කියන නුවණ කියන පුජ්‍යලයා කියලා ඒකත් එක්තරා ප්‍රමාණ නුවණ කරදරේන වශයෙන් කරන වැඩක්. මොකද ඒකේ තමයි. පසසිය දුනොන නෙවෙයි සසරින් බේරී දුකෙන් ස්ථීර වශයෙන් බේරීම. කුවාරයා සල්ලි ඉස්වාස කරුවා කියලා එයාට මානසික වශයෙන් ලැබෙන දුක් ඒවෙන් නවත්තන්න බෑ. ඒ ජීවත් වීමට උදව් වුණා. නමුත් අරකයි ප්‍රධාන වෙන්නේ. අරක සාමාන්‍ය එකක් මේක ප්‍රබල සැලසීතු කොටස මේකයි නුවණේ ක්‍රියාත්මක විය යුතු මෙයාට. බුද්ධියේ කියන්නේ සම්මේ ඔක්කොම එක්කාසු වුණාට පස්සේ කියන හඳුනනම. ඒකේ තියෙනවා චක්කු ඥාන පඤ්ඤා විද්‍යා කියන ওই හතරෙන්ම සකස් වූ චිත්ත ශක්තියද චිත්ත ගුණුවට කියන බුද්ධිය කියන්නේ. පඤ්ඤා කියන්නේ ඒ බුද්ධිය සකස් කිරීම සඳහා තීරණ දීමට සුදුසුකම දැන ඇති වූ. ඒ බුද්ධියේ එක කෑල්ලක්. එතකොට ඒ නුවණත් අර ශ්‍රද්ධාවත් දැන් ගොනු වෙලා වැඩ කරේ නැත්තම් අපට ඕන හැටි ඔප් වෙනවා අර කියන ආර්ය දර්ශනේ ආර්ය ඇසුර තමාට දොස් කියන තමාගේ දොස් තමා තමාම ශාප කරන தත්ත්වේ ඒමට මෙන්න මේ කියන කොටස් නැති වෙනකොට නිකම්ම ගොනු වෙන බව හොඳටම පැහැදිලි. ඊළඟට ඒකෙම කෝසජ්ජා. ඒ කියන්නේ කම්මැලි භාවයක්. මේ කම්මැලි භාවය කියන්නේ වැඩ කරගන්න මහන්සි ඉච්ඡාම පැත්තකට වෙලා ඉඳගෙන කම් ඉඳගන්න කම්මැලි කමකුයි අපි සාමාන්‍යයෙන් පිළිගන්නේ දැනෙන්නේ වැටහෙන්නේ ඒ ආකාරය. කම්මැලි කමේ කියනවා. මේ ක්‍රියාවට මැලිවීම පසුබෑ කම්මැලි. කර්ම කියන්නේ ක්‍රියාව. ක්‍රියාවට පසුබහන්නේ මොකන් නිසාද? මේ එක්තරා විද්‍යාත්මක නිගමනයක් එතනින් දෙනවා. මෙයාගාව අර කිව්ව සද්ධාවට අයිති ක්‍රියාවලුත් නුවණට අයිති ක්‍රියාවලුත් කිරීමට උවමනා කරන අර රසායනික ගොනු වීම රසායන සම්බන්ධ මෙයා ගාව ඒවා විසින් කරන පසුබාන ගතිය ඒ වාගෙන් කෙරෙන පසුබාන ගතිය අර දෙකම සංවිධානය වීමට හේතුයි මම හිතනවා තේරෙනවා මන් දන්නේ දැන් හැම දෙනා ගාවම ඒ ජීවිතය සකස් වීමට එක්කාසු වෙච්ච කාම ශක්තිය කාම ශක්තිය ගැන කාන්දමට. එක එක ආකාරයෙන් දෙන්නෙකුගේ ළඟ තීන කාන්දම දෙයක්. 25 දෙනෙක් ගාව තියෙන කාන්දම් කාමේ 25 ආකාර. කෝටියක් තියෙනවා. කෝටි ප්‍රකෝටියක් තියෙනවා. එතකොට දැන් අපි ගුණවත්කම හොඳ නරක කියලා අපි කොටස් දෙකක් ගත්තා. මේ හොඳයි කියන එක එක ඇතම් පුජ්‍යලයෝ බොහොම ඕනකම. ඒකට නැඹුරු වෙලා ජීවිතේ ඒකටම එක්කාසු කරන්න හදන. සමහර පුජ්‍යලයෝ ಗುಣ ධර්ම ගුණ ධර්ම කතා කරන කාලෙන්දලා ඒක කරන්නේ. කියන හැඟීමක් කතා කරනවා. ඒ මොකද එයා නෙමෙයි කියන්නේ. අර එයා ළඟ තියෙන කාමයේ කාම ශක්තිය කාන්දම් ශක්තියේ සකස් වීම ගුණ වීම ඒක හැඩ ගැහිම අර හොඳයි කියන ශක්තිත් එක්ක එක්කාසු වීමට උවමනා කරන මු르දු ස්වરૂපය නැත්තම් පිරිසිදු මට්ටමක් මිනිසු මට්ටම එක් කරගත් ආන්දම තීන පුජ්‍යලයා ඒ වගේ දර්ශන ඒ වගේ ක්‍රියා ඒ වගේ නිමිති හැම වෙනකොට ඒ පුජ්‍යලයාගේ අර කාම කාන්දම ඒකත් එක්ක වැඩ කරනවා. මොකද කාලාන්තරයක් මේ එවැනි එවත් එවැනි සිද්ධීන් එක්ක එවැනි නිමිති එක්ක සමාධි සිත පුරුදු කළා එයා ඒ කාන්දම් ශක්තිය කාම ශක්තිය අරකත් එක්ක එකාස වෙන විදිහට හුරු කරලා තියෙනවා. ඒකට කියන්නේ මොකක්ද? ඒකට තමයි පාරමී කියලා කතා කරන්නේ. ඔය එහෙම මෙහෙම පුට් වෙලා යනකොට හැම එකක්ම ඕකෙන් විග්‍රහ වෙනවා. පාරමී කියන්නේ නොතිබූ දෙයක් පුරවන එකට. නොතිබූ දෙයක් නොතිබූ ශක්තියක් පුරවන එකට කියන පාරමී කියලා. දැන් සසරට වැටිච්ච සත්‍යයගේ අර ඔක්කොම තියෙන්නේ අර ජීවිතය කාෂ්ඨක අන්දමි ගිනි කාරකමින් රෞද්‍ර වින්දන ලබා දෙන තත්ත්ව තමයි ඒ සතා ඒ අයිතිවාසිකම් වල තියෙන්නේ. ඒ වැන්නුනි හැදුනි. එක සතෙක් එක හරකෙක් කපුටෙක් නැත්තම් බඩ ගන්න සර්පෙක් මේ සත්තු ජීවිත දෙස බලනකොට නිරතුරුව මේලාගේ පීඩා සහිත සංවිධානයක් ඇතුලේ ජීවත් ඒකට ඒ අපි පිටත්තර සත්තු. ඊළඟට නොදීවුණු ඒ ඒ කියන්නේ නියම ක්‍රමේ වටහනුගත්ත මිනිස් ජීවිත දිස වැළුවොත් ඒ අර ඔක්කොම පරද්දන දුක් විඳීමේ සංවිධානාත්මක රටාවක් අස්සේ යා ජීවත් වෙන්නේ. මේ මොකක් නිසාද? මේ ඔක්කොම සිද්ධ වෙන්නේ අර තමන්ගේ ආත්මේ ජීවිතේ සකස් කරපු සංවිධාන කරපු අර කාන්දම් ගොනුවේදී ගොනුව ඒ ආපු ගොරෝසු තාලෙම්ම තාම එනවා මිසක ඒවා සුද්ධ කිරීමට හැලයක් ගන්න පුළුවන් කමක් හම්බුනේ නෑ ඒක නිසා හැම වෙලෙම හැම එකක් එක්කම නරකෙක ඒවා එක ඇදී යනවා හොඳ එකක් දකින්නකොට පසුබා මේ කම්මැලි භාවය කියේ මොකද්ද පාරමී පුරීමට වමනා කරන ක්‍රියාවලට මැලිවීම කවුද මැලි වෙන්නේ? මැලි වෙන්නේ අර කාන්දම් ශක්තිය. තේරුණාද? අය කාන්දම් වැඩ කරන්නේ ඒවත් එක්ක. දැන් අපි දුම් පන්සලක් පෙන්නනවා. එයා එන එන යන්නේ. කියලා හිමීට අදින්න හදනවා. අර මනුස්සයගෙන පොඩ්ඩක් ඉන්නවකෝ. ඒ මොකද මේ දෙන්නගේ සටන. අරයාගේ කාමය අර නිමිත් එක්ක එකඟ නැහැ. सिस्टम एक करने का मुहूर्त नहीं ඒ කාන්තයම නිකන් ඒක ඇතුලේ අපි ජීවත් වෙන්නේ අනාත්මය කියන එක. පුජ්‍යලයක් විසින් කරන එකක් මුකුත් නැහැ. හේතු හේතු විසින් ඒ ඒ ප්‍රතිඵල ලබා දෙනවා. හේතු. එතකොට දැන් මේ කම්මැලි කියලා කිව්වේ මොකක්ද? අර අර්ථ එක්ක යහපත් අයිතිවාසිකම් එක්ක ජීවිතය සම්බන්ධ කරන ශක්තිය සකස් වෙලා නැහැ. ඒක හේතු වුණා විනිහට නරක කරන්න. ඒකට අපි බලනකොට යම් කිසි කෙනෙක් දිහා අපිට කී හැකි මේ මිනිසයා. එයා පවතින පැවතුම් වලින් මේ තනත්තාට බුදුවරයෙක් තියා ඒ කියන්නේ කහපාට රිදි කෑල්ලක්වත් දැකලා නැහැ සසරේදී. මොකද එහෙම තිබුණා නම් එයාගේ පැවතුම් ඒ තරම් බිහිසුණු වෙන්නේ නැහැ. එතකොට මේ බිහිසුම් මේ නරකම යම් කිසි කෙනෙක් විසින් උපාය මාර්ගයකින් යම් කිසි උපායකින් එයා ඒක ක්‍රමයෙන් ඒක යම් යම් දෙයක සම්බන්ධ වෙලා ඒක අඩු කරගෙන අඩු කරගෙන යනකොට අඩු කරන ක්‍රියාවලිය දෙනකොට ඒක අඩු වෙනවා. ඒතකොට මේ අඩු වන පුජ්‍යලයාට යම් කිසි විටකදී ඒක වහලා අර නරක අතවන්නම අතට හැර වෙන අවස්ථා එයිද කියන එකත් අපි දැන් මෙතෙන් විග්‍රහ කරගන්න එහෙම එන්නේ එනවා. ආවේ අර අඟුලිමාලට ආවා. තව එක. හැබැයි ඒක ලොකු අයිතිවාසිකමක්. ලොකු විශේෂයක්. අර හොඳ වෙවි එන පුජ්‍යලයාගේ ඒ කාන්දම ඒකත් එක්ක ආකර්ෂණය ඔය කියන අඟුලිමාල අහිංසක කියන නමෙන් එදා හඳුන්වලා තියෙනවා. බොහෝම හොඳ මිනිස්සු. කිසි වරදක් කරන්නේ නැහැ. ඒ අර එයාගේ කාම ධාතුව නැත්නම් කාන්දම ඒ නියම සුදුසු නිමිත්ත සුදුසු ආකාරයෙන් පිළි අරන් තමන්ට අනර්ථයක් නොවෙන්න ක්‍රියා කිරීමේ කාන්දම් ශක්තිය ඒ වට්ටෝරුව ගොනු වෙලා තියෙනවා. ඒ අස්සෙම තිබුණා භක්තිය. යුතුයකම්. මගත් ගුරුවරයාට සලකන ගතිය. ඒ සලකන ගතිය නිසා මෙයාට එයාගේ එක බොහොම නුවණ ටිකක් කබල් වෙලා තිබිලා තියෙනවා ඒකයි උනේ. නුවණ ටිකක් කඩතොල් වෙලා තියෙනවා. නැත්නම් අර කියන්න තිබුණා මේ සම්සේ කොච්චර කිව්වා මිනිස්සු මරන්න මට බෑ. වෙන කියන ඕන එක කොච්චර ගුරුවරයා වුණා ඔබ කරන්නේ නැහැ කියලා කියන්න තිබුණා. නමුත් එතන පොඩ්ඩක් අධික භක්තියක් ගුරුවරයා කියලා. එතකොට අපි කියමු මේ ඔක්කොම ඇරුවා. අර කලින් මේ පුද්ගලයා ඊටාම හොඳ ගුණවත් කෙනෙක් නිසා. ඒ අවස්ථාවේදී අර බුදුහාමුදුරන්ගේ දර්ශනයත් එක්ක උන්වහන්සේගේ හඬත් එක්ක මෙයාගේ අර පෙරළිය වෙනස් වුණේ මොකෙන්ද? අර යට තිබිච්ච කාණ්ඩ. නිමිත් යනකොට බුක් ගාලා අවශ්‍යතාවය. එවන්නේ ආපු හැටි උනේ මොකද්ද? අර මෙලොව කරපු හදපු කාන්දම දුර්වලයි අර කාන්දම ප්‍රබලයි. ඒක නිසා ඒකම පෙරිලා ඊට අනුව වැඩ කරන්න පටන් ගත්තා. අර අර තමා මෙලෝදි හදාපු දුර්වල කාන්දම පරාජය පරාජය. අන්න එතකොට පේනවා ඇති තත්පරයක් මොහොතක්. අර බුදුහාමුදුරුවෝ වදානවා මොහොතක් හරි ಗುಣධර්ම එක්ක යම් කිසි කෙනෙක් ජීවත් වෙනවා නම් ඒකේ අගේ නම් මෙච්චර විදිහට සීමා කරනවා ඒක හරි අගෙයි කොච්චරද කියලා කියනවා නම් කොච්චරද කියන එක කියන්න බෑ කිව්වා ඒ මොහොතක් කියන්නේ සුළු වෙලාවක ගුණවතෙක් කියනවා ඒ කියන්නේ මො කොහොමද හිත ඇතුලේ මේ නරකයි කියන ස්පර්ශයක් කියලා හතර කාලයනේ හරිද එතකොට නරකය කියන මිනිහ එකකවත් ස්පර්ශයක් නැතුව සිතිවිලි පාවිච්චි වෙන්න ඕන. සියල්ලටම සමාව දීති. ඒකයි මේ අගේ කරන්නේ බුදුහාම. නැතුව පොඩ්ඩක් පොඩ්ඩක් අර එහෙම මෙහෙම නිකන් වටපිට බලවල කරන එකක් නෙවෙයි. හොඳට වෙන්න. එතකොට දැන් අපි දන්නවා මේ ධර්මයේ මේ ආකාරය ගැන මේ හිතන තේරුම් ගන්නකොට අපේ සිතිවිලි කම්මැලි කමක්. කම්මැලි කමේ කිව්වහම දැන් ඔන්න අපි කියමු දැන් වෙසක් දිනේ අපි තුන් දවසක් සිල් සමාදන් වීමට වැඩලා ඇස්ති කරලා තියෙනවා. කෙනෙකුට පැවරනවා අත් හරින්නව බැරි වැඩක්. ඒක අනිවාර්යෙන් කරෙන්න ඕන මේ මෙයා මේ ඒ දවස් දවස්. ඉතින් එයා ආ මම මේ ශ්‍රද්ධාවන්ත ඕව කරන්න හම්බෙන්නේ නැහැ. මම යන්න සිල් ගන්න. ඒ තැන නැහැ ඒ ශ්‍රද්ධාව. අරක ඊටම අවශ්‍ය නම් යම් කිසි කෙනෙක් තමාට එයා දැනගන්න ඕනේ මම මේක කරන්නේ මේක මේ අවස්ථාවේ නොකර කරන දෙයක් වෙලාවක් නැහැ. නමුත් මම බොහොම සතුටු පිටින්ද ගිහිල්ලා ඒ වැඩේට එක්කාසෙන්. නමුත් ඒ මේකට හිත නරක කරගෙන එතන ගියට වැඩක් නැහැ. මම මේකෙන් හිත නරක කරනගෙන ඉන්නවා ඒකට හිත ගියා වගේ තමයි. ඒ අවස්ථාවේදී තමා හිත නරක කර නොගෙන ඉඳීමට වග බලාගෙන ඉන්නේ. නැතුව මේක මට පැවරිලා තියෙනවා ඒක කරන්න ඕනේ කියන එක නෙවෙයි. මේ කරන එක හොඳ වැඩක්. මේක මේ දැන් නොකර කරන්න පිළිවෙලක් නැහැ. ඒක නිසා මම මේක කළ පුළුවන් හැටියට කරනවා. ඒකට මෙතනින් මම නරක වෙන්නේ නැහැ. මේක ලොකු ජයග්‍රහණයක්. අන්න ඒ විදිහට ඒ අවස්ථාව පාවිච්චි වෙන්න ඕන. ඒ පාවිච්චි වෙන්නේ කියන්නේ මොකක්ද? ඒ පෙන්වන්නේ මොකද්ද? අර තමා ළඟ උසස් ගුණ ධර්මයක සම්බන්ධකම් පවත්වන වට්ටෝරුව. ඒකේ තියෙන මේ රසායනික වට්ටෝරුව එයා හරියට ගොනු කරනවා කෑලි නොඑක් නොඑක් කෑලි එක්කාසෙන් ඉන්නෝදී. ඒ කෑලි එක්කාසෙන් ඉන්නෝදී ගොනු කරනකොට ඊටාම සුපිරි පිළිවෙලට එක්කාස කරනවා නම් අර 10 ඔතෙන්ද වැඩ කරන්න ඕනේ කියලා ඒක. මොකද 10 පාරමිතා 10. දාන සීල මෙක්කම් ප්‍රඥා වීර්ය කියලා තියෙන්නේ. ඒ පහ. ඒ 10. එතන ඔක්කොම ගොනු වෙලා නම් යම් දන් යම් ඒක පුංචි සුළු කාලයක් නම් ඒකේ යගේ තමයි අර බුදුහාමුදුරුවෝ කියන්නේ වර්ණනා කරන්න කාල සීමාව කියන්නේ ඒක බෑ. ඒක විපාක. අන්න ඒ தত্ত্বය අපිට එකපාරට එකපාරට ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මේකේ අගේ දැන් මගේ මේ දේශනාවේ සමත්කමේ ප්‍රමාණයේ හැටියට මගෙන් කියවෙන්නේ. නමුත් මේ ශ්‍රද්ධාවන්තයෝ කවුරු ඒකේ අගේ හොඳට හිතාගත්තොත් තමන් කරන්න ඕනේ ඊට පස්සේ. නිකම්ම කෙරේ. ඒක අගේ වටිනාකම මේ තීන ශාස්ත්‍රීය විස්තරේ තමාගේ ධාරණේ තියෙනවා. වෙන්නේ මොකක්ද? එහෙම අවස්ථාවක් ආපු හැටි අර ඉස්සරහට. ඇවිල්ලා ඒක කරන්න ඕනේ මෙහෙම නීති කියලා හිතෙනකොට මේක ගැන කාරණේ විස්තර අහලා තියෙන නිසා නිකම්ම ආරකට යොමු වෙනවා. ඉතින් වරදින්න පුළුවන්. ඒ වැරදීම ගැන අපි ඒ තරම් ඇඟිලි ගහන්න ඕනේ නෑ. ඒක බැරිකමේ ලක්ෂණයක් වර්ධි නෑ ඉතින් අපි එක පාට පුළුවන් වෙන්නේ නෑ. හිමින් හිමින් කරනකොට කවදා හරි අර කියන මට්ටම ජීවිතය තුළ එක්කාසු. එතකොට දැන් අපි මේ කතා කළේ ඒ තයෝ ධම්ම සූත්‍රයේ අටවෙනි කොටස. ඉතින් නමයට බැහැලා කතා කරන්න වෙලාව නැහැ ඒක නිසා අපි ඉතින් නවත්තන්නේ මේ දේශනා කරපු විස්තරය පිළිබඳව යම් කිසි ප්‍රශ්න අහන්න තියෙනවා නම් දැන් අහන්න පුළුවන් මොකද්ද මොකද්ද නෑ නෑ ඒක කාක්කන්ටත් ඇයිති පුළුවන් නම් ඕන අදහස් කරන්නේ සතරකින් නිදීම යන ඉතන කෙනෙකුට වන්නේ සත්‍යාව කියලා ඔව් යම් කිසි කෙනෙක් දුකෙන් නිදහස් වෙන්න දුක විඳින්න බැයි නම් ඒක බෞද්ධයා හෝ වේවා ක්‍රිස්තියානි හෝ වේවා මුස්ලිම් හෝ වේවා කිසිම ભેදයක් නැහැ. එයා මේ ක්‍රමයේ යම් කිසි දවස කවදා හෝ ක්‍රියාත්මක කරනකම් දුක නිදහස්. ඇයි දුක් එන ක්‍රමයේදී මේ පෙන්වන්නේ දුක් එන ක්‍රමයේ වහන්න නැතුව වෙන කෝක කළත් හරියන්නේ ඒක නිසා ඒ දුක් එන ක්‍රමය වහන හැටි බෞද්ධ දර්ශනය උගන්වන. හ්ම්. හද්ද උගන්වන්න ගන්න. ඒකයි බෞද්ධයි කියලා මිනිහෙක් ලෝකේ. අපි ඔක්කොම මිනිස්සු. අපි මේ තමයි මේ බෙදාගත්තේ බලා මෙහෙමයි අපි මෙහෙමයි කියලා නැහැ. ඔක්කොම ජීවත් වෙන සත්‍ය වශයෙන් ගත්තාම දුක නිදහස් වෙන්න නම් දුක් හදන හේතුව නැති කරන්න. ඒක කවුරුත් කරේ. ඉතින් කාට වැන්දච්චමක් නැහැ. යාඥා කරච්චමක් නැහැ. මේ වැඩේ කරනවා නම් හරි. නෑ ශ්‍රද්ධාව ප්‍රඥාව දෙකේ කියන්නේ. ශ්‍රද්ධාව කියන්නේ අපි නිදස් දුකටපත් නොවි ජීවිතේ දුකින් බේරෙන වැඩවල හැකි තාක් දුරට යෙදෙන්න ඕනේ කියලා තීරණාත්මකව තමාගේ තීරණය තිබීම ප්‍රඥාවයි කියන්නේ ඒ අවස්ථා ඒ අවස්ථාවල දුකෙන් නිදහස් වෙන්න මේක එක්ක ජීවත් ජීවිතේ මෙන්න මෙහෙමයි කියලා නිවැරදි තීරණය දුන්න හැටි අන්න ඒකට කියන්නේ ප්‍රඥා නිවැරදි තීරණය හොඳට දැන් අපි කියමු මෑණියන්ට සංග්‍රහ කිරීම මෑණියන්ට සංග්‍රහ කිරීම ජීවිතයට යහපතක් සලසා ගන්න පුළුවන් එක්තරා වැදගත් මාර්ගයක් ඒක නිසා ඒක මං අපතේ නොහැර මං ඉෂ්ට කරනවා. එතකොට දැන් දෙමව්පියන් වයසක ඇත්තෝ নানা ආකාරවල පැවතුම් එලාගේ තියෙනවා, ගස්සනවා, තල්ලු කරනවා, හිතරි දෙන වචන. ඈ. එතකොට එයා අරකට අර ශ්‍රද්ධාවෙන් ගත්ත තීරණය සාර්ථක කරන්න මේ අවස්ථාවේ මගේ අම්මා මොනව කිව්වා? මොනව කරා? මා අම්මා කෙරෙහි යොදන මේ පිරිසිදු සිටිවිල්ල දයාව මෛත්‍රිය එකක් අත. ඕන එකක් කරනවා. මෙන්න මේක මගෙන් කරනවා. අන්න ඒකට කියන්නේ ප්‍රඥාව. නිවැරදි තීරණය. මොන තීරණයද? ශ්‍රද්ධාවෙන් ගත්ත අදහස සාර්ථක කරන්න නිවැරදි තීරණය. තේරුණාද? හැම වෙලාවෙම හැම එකක්ම ක්‍රියාත්මක අවස්ථාවට පමණයි. මේක අටකොස්සාගේ තැම්පත් කරලා තියාගෙන ඉන්න බෑ. ආ ප්‍රඥාවන්තය කියන්නේ මෙහෙම කියන කොහොමද යම් දවසකද මිනිහා හැම එකක්ම මෙහෙම කරන්නේ එයාට වර්ධින්නේ නැත්තම් එයාට කියයි ප්‍රඥාවන්තයි මම කාටද පුළුවන් මේක නිසා කොන්න වෙලාවට විතරයි ප්‍රඥාව ඒ වෙලාව ගත්තාම අපි දෙරිලා ප්‍රඥාවන්තයි කියලා හිටන් මේ වැරදිලා මිනිහා හොරෙන් මේ වරද්ද ගත්තේ අපි අමාරුයි ඒක නා ප්‍රඥාවන්තය පැත්තකුන් ආවේ ප්‍රඥාවයි කියන්නේ ඒ වෙලාවට ඒ ඒ වෙලාවල් එකතු වෙලා ලොකු ගුරුවක් වෙන්න පුළුවන්. ඒකෙන් ලොකු ප්‍රයෝජන. නමුත් ප්‍රඥාවන්තය කියලා කියන්නේ. මොකද පුහුදුන් ලෝක. ඊළඟට පුහුදුන් ලෝක එහාට ගියාට පස්සේ රහත් පසේබුදු සම්මා සම්බුත් ඔක්කොම ප්‍රඥාවන්ත. මොකද ප්‍රඥාවෙන් තොර මුකුත් කරන්න බෑ. කරන්න. කරන ඒ ගැජට්ස් ඔක්කොම ඉවරයි. ඒ කැලිය ඔක්කොම කඩලා දාලා දැන් ඒක. අන්නේ උත්තරේ ප්‍රඥාව. එතනින් මෙහා ප්‍රඥාව අන්තය කියන්නේ බෑ. වැඩි වැඩියෙන් කරන අය ඉන්න පුළුවන්. දැන් සෝහන් විච්ඡාම එකක්. සක්‍රදාගාමි විච්ඡාම එක මට්ටම. අනාගාමි විච්ඡාම එක මට්ටම. ඒලාගේ ප්‍රඥාව අන්තය කියන්නේ බෑ. කැලි පොඩ පොඩ පුංචි පුංචි දොස් තියෙනවා. රහත් වුණාට පස්සේ තේරුණාද? Thank you. නෑ ඒ අර බුද්ධිය හදන එක කොටසක්. බුද්ධිය හදන්න උදව් දෙන කොටසක්යි. චක්කු ඥාන පඤ්ඤා විද්‍යා. ආලෝක. ওই පහ එක්කසෙන්. ඒකේ සම්පූර්ණ නම් අන්න එතන බුද්ධිය. ආලෝකය කියලා කිව්වේ මොකද්ද? අපිට හරි කියලා අද පැහැදිලිව පේනවා. ඒකට කියන්නේ සාන්දිෂ්ඨික ස්වરૂපයයි ආලෝක කියලා අපි කතා කරනවා. මොකද හරියට හරිය කිව්වා. කොහොමද මන් දන්නේ? හරියට මට සපයි. ඒක කරපුවම මට ඒක ඒ විදිහ කරන්න හුරු වෙච්ච එකට කියන පුළුවන්කාරකමද කියන බුද්ධිය. තේරෙනවද? උපයෝගී මොනවද වෙන්නේ මොකද්ද කියලා. ඔව් ඉන්න අපි විශ්ින් ඉස්සරහට ගත යුත්තේ මොකක්ද හැම වෙලේම Taman ගත්තොත් මේ ලෝකෙ ඔක්කොම తాවකාලිකයි අපි සිතන හැම සිතවිල්ලක් අස්සෙම අපිට දුක් දෙනවා ඒක නිසා මේ ඕන එකක් සිද්ධ වෙච්චාවේ මම නරක සිතවිල්ලක් විතරක් පාවිච්චි කරන්නේ මොකද ඒ සිතවිල්ලයි මට දුක් දෙන්නේ මේ ලෝකෙ ඒක නිසා සිතවිල්ල නරක කර නොගෙන මම ඕන එකක් කරන්නේ ඒ තැනට බැස්ස හැටි අර කියන අයිතිවාසිකම ලැබෙනවා. සිතවිලි නරක කරගන්න. මමේ සිතවිලි නරක තමයි මම කවදා දුක් ඒක නිසා ලෝකයට මට බෑ දුක් දෙන්න. මගේ සිතවිල්ල මට දුක් දෙනවා නරක වුණොත්. නිසා නරක සිතවිලි පුරුදු නොවී හිටියොත් මට එච්චරයි කරන්න කරන්න පුළුවන් එකම හපංකම කියලා එයා හිටියොත් අන්න වර්ධින් බේරින් තියෙන ක්‍රම කරනවා. හොඳයි පින්නතුනි දැන් මම හිතනවා ප්‍රශ්න ඉවරයි. ඉතින් ඒ අහව ප්‍රශ්න නම් බොහොම ප්‍රයෝජනවත්. ඒත් දැන් මේ පින්නක් පිළිස ඊළඟට අපිට හම්බෙන්නේ විසක් දිනයයි. ඉතින් මම හිතනවා කවුරු කවුරුත් මේ ප්‍රයෝජනය ගැනීමට පුළු පුළුවන් විදිහට ඉදිරිපත් වෙන ඇති. අද මේ විදිහ සාකච්ඡා කරමින් මේ සෑම දිනාගේ යහපත සඳහා මඟ පෙන්වීමේ ඇතිවෙන්නාව යහපත කරන සතුට වෙන්නාව ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අනිත් ස්ථානවලටත් අප අප ඇසු කරනා ස්ථානවලට අධිග්‍රහ සීලම දිව්‍ය රාජ සම්මියා මේ පිට මේ සෑම දිනාටම ලැබීමෙන් අවනෝන්ගේ ජීවිත නියම නිවර්දි මාර්ගය ඔස්සේ ගමන් කිරීම සඳහා ඒ සහාය උපකාර වේවා ඒ දිව්‍ය රාජ සමූහයාටත් තම තමන් නමින් නැසීමේ පරිලෝකයේම උපයාදී ඥාති වර්ගයාටත් භූත පින්නුතුන්ට ලෝසතුන්ට තම තමන්වත් මේ ශක්තිය කාන්දේම සියලු දුක් නිවාලන්නා වූ තුන් නිවාන් ධර්ම අවබෝධී හේතු වේවායන් සිත ඇති කරගෙන එත්තාවතා චන්දය ආකාශත්තාන ඥාතීන් පින් දෙන්න ගන්න. සමටම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා. අභිවාදන සීලිස්ස නිච්ඡම් වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිජ්ජතු යුතු වැඩ, විස අපවත් වී